සාදු සාදු සාදු මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව අපගේ ධර්ම ස්වාමීයෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කොට වදාළ මේ උතුම් සතිපට්ඨාන සූත්‍ර දේශනාව මනාකොට ශ්‍රවණය කිරීමෙන් කටපාඩම් කර ගැනීමෙන් අර්ථ අවබෝධ කර ගැනීමෙන් මෙම දේශනාවට අනුව ධර්මයෙහි හැසිරීමෙන් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස ඒවං මේ සුතන් ඒකන් සමයන් භගවා කුරුසු විහරති කම්මස්ස ධම්මං නාම කුරුණං නිගමෝ තත්‍ර කෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති භදන්තේති කෝතේ භික්ඛු භගවතු පච්චස්සුසුං භගවා ඒතද වෝච ඒකාය භික්කවේ මක්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත් අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ सतिपठन कतमे चारु इध भिक्खवे भिक्खु काये कायानुपस्सी विहरती ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජාදුමනස්සං වේදනාසු වේදනානුපස්සී කරති ආතාපි සම්පජානු සතිවා විනෙය ලෝකේ අභිජ්ජා දුමනසං චිත්තේ චිත්ත චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සී විහරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කතංච භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝවා රුක්ඛමූලගතෝවා සුඥාගාර ගතුවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුංකායන් පනිධාය පරිමුඛං සතින් උපට්ඨ පිත්වා සූසතුව අස්ස සති සතු පස්ස සති දීගංවා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති රස්සං වා අස්සසන්තු රස්සං අස්සසාමීති පජානාති රස්සං වා පස්සසන්තු රස්සං පස්සසාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සම්භයං කාය සංඛාරං අසසිස්සාමීති සික්ඛති පස්සම්භයං කාය සංඛාරං පස්සසිස්සාමීති සික්ඛති සෙයථාපි භික්කවේ දක්හෝ භමකාරෝවා භමකාරන්තේවාසීවා දීගංවා අංචන්තු දීගං අංචාමීති पजानाति रसं वा अञ्छन्तु रसं अञ्छामीति पजानाति एवमेव को भिक्खवे දිගංවා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගංවා පස්ස සන්තෝ දීගං පස්ස සාමීතිී පජානාති රස්සං වා අස්ස සන්තු රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තු රස්සං පස්සසාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බයිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්ථිකායෝති වාපනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහරති නචකින්චි ලෝකේ උපාදියතිී ඒවං පික්ඛු භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති පුනච්ච පරං භික්ඛවේ භික්ඛු गच्छन्तु गच्छामीति पजानाति ठिथो वा ठिथोमीति पजानाति निसिन्नो वा निसिन्नम् පජානාති සයනෝවා සයනුම් හිති පජානාති යථා යථාවා පනස්ස කායෝ පනිතෝ තථා තථානං පජානාති ඉති අජ්ජත්තං වාකායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවා කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවාතයි කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වේවා කායස්මින් විහරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහරති අත්ථිඛායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිසති මත්තාය අනිසිතෝච විහරති නචකින්චිලෝකේ උපාදියති ඒවම් පික්කෝ භික්කවේ භික්ක කායේ කායානුපස්සී විහෙරති පුනච පරං භික්ඛවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාටි පත්ත චීවර ධාරණී සම්පජානකාරී හෝති අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරීයෝති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරීයෝති ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්නී භාවේ සම්පජානකාරී හෝති ඉති අජ්ජත්තං වාකායේ කායානුපස්සී විහරති බහිද්ධාවාකායේ කායානුපස්සී විහරති අජ්ජත් බහිද්ධාවාකායේ කායානුපස්සී ඇති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්ථිඛායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා යාවදේව ඥානමත්තාය පතිසති මත්තාය අනිසිතෝච විහරති නචකින්චි ලෝකේ උපාදී එවම් පික්ඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති පුනච පරං භික්ඛවේ ඉමමේවකායන් උද්ධං පාදතලා අධෝකේස මත්ථකා තච්ච පරියන්තං පුරං නානප්පකාරස්ස අසුචිනෝ පත් වෙක්හති අත්හි ඉමස්මින්කායේ කේසාලෝමා නකාදන්තාතචු මන්සන් නහාරු අට්ටි අට්ටිමින්ජන් වක් යකං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං මත්තලුංගං පිත්තං සිම්හං පුබ්බෝ ලෝහිතං සේදුමිදු අස්සුවසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තන්ති සේයථාපි භික්ඛවේ උබතෝ මුඛමුතෝලි පුරානානා විහිතස්ස ධඤ්ඤස්ස සේයතිදං සාලීනං විහීනං මුග්ගානං මාසානං තිලානං තණ්ඩුලානං තමීනං චක්ඛුමා පුරිසෝ මුංචිත්වා පච්චවෙක්ඛේය ඉමේ ශාලී ඉමේ වේහි ඉමේ මුග්ගා ඉමේ මාසා ඉමේ තිලා ඉමේ තණ්ඩුලාති ඒව මේව කෝ භික්ඛවේ භික්ඛු ඉමමේව කායං උද්ධං පාදතලා අධෝකේස මත්තකා තච්ච පරියන්තං පුරං නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වික්ඛති අත්ථි මස්මින් කායේ කේශාලෝමා නඛදන්තතචු මන්සන්නහාරු අට්ඨි අට්ඨිමින්ජං වක්කං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං මත්තලුංගං පිත්තං සිම්හං පුබ්බෝලෝහිතං සීදුමි අස්සුවසකේලෝ සිංහානිකා ලසිකා මුත්තන්ති ඉති අජ්ජත්තං වාකායි කායානුපස්සී විහෙරති බහිද්ධාවක්කායේ කායානු පස්සී විහරති අජ්ජත්ත බහිද්ධාවක්කායේ කායානු පස්සී සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්තිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා යාවදේව ඥානමත්තාය පතිසති මත්තාය අනිසිතෝච විහරති නචකින්චි ලෝකේ පාදියතිී ඒවම් පික්ඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති පුනච්ච පරං භික්ඛවේ භික්ඛු ඉමමේවකායන් යථාඨිතන් යථාපනීතන් ධාතුසු පච්චවෙක්කති අත්ථීමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු සේයතාපි භික්ඛවේ දක්ඛෝ ගෝඝාතකෝවා ගෝඝාත කන්ති වාසීවා गाविं वधित्वा चातुं महापथे बिलसोपटिविभजित्वा निसिन्नो अस्य යටපනිහිතං ධාතුසෝ පච්චවෙක්කති අත්ථීමස්මින්කායේ පටවිධාතු ආපෝධාතු තේජෝධාතු වායෝධාතුති ඉති අජ්ජත්තං වාකායේ කායානුපස්සී විහරති බහිද්ධාවාකායේ කායානුපස්සී කරති අජ්ජත් බහිද්ධාවා කායි කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වයධම්මානුපස්සීවා කායස්මින් විහරති සමුදය වයධම්මානුපස්සීවා කායස්මින් විහරති अधिकायोतिवापनस् सति पठिता होति यावदेव ज्ञानमत्ताय पतिसति मत्ताय අනිසිතෝච විහරති නචකින්චිලෝකේ උපාදියති ඒවං පික්ඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති පුනච පරං භික්ඛවේ භික්ඛු සේයථාපි පස්සේය ශරීරං සීවතිකාය චඩ්ඩිතං ඒකාහමතං වා දේහ මතංවා තීහ මතංවා උද්ධමාතකං විනීලකං විපුබ්බක ජාතං සෝ ඉමමේව කායං උපසංහරති අයම්පික්හෝකායෝ ඒවන් ධම්මෝ ඒවන් භාවී ඒතන් අනතිතෝති ඉති අජ්ජත්තංවාකායේ කායානුපස්සී කරති බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්ථිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිසති මත් අනිත්තාය අනිසිතෝච විහරති නචකින්චි ලෝකේ උපාදියති ඒවම් පික්ඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායාන පස්සී විහරති පුනච පරං භික්ඛවේ භික්ඛු සේයථාපි පස්සේය ශරීරං සීවතිකාය ඡද්ධිතං කාකේහිවා කජ්ජමානං කුලලේහිවා කජ්ජමානං ගිජ්ජේහිවා කජ්ජමානං සුපානේහිවා කජ්ජමානං සිංගාලේහිවා කජ්ජමානං විවිධේහිවා පානක ජාතේහි කජ්ජමානං සෝ ඉමමේව කායං උපසංහරති අයම් පිඛෝ කායෝ එවං ධම්මෝ එවං භාවී තං අනතිතෝති ඉති අජ්ජත්තං වාකායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවාකායේ කායානුපස්සී කරති අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වයදම්මානුපස්සීවා කායස්මින් විහරති සමුදය වයදම්මානුපස්සීවා කායස්මින් විහරති से सती पच्चुपठिता होती यावदेव ज्ञान पतिसति पति सती मत्ताय। අනිසිතෝච විහරති නචකින්චි ලෝකේ උපාදියති ඒවම් පික්ඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති පුනච පරං භික්ඛවේ භික්ඛු සේයථාපි පස්සේය ශරීරං සීවතිකාය චඩ්ඨිතං අට්ඨික සංඛලිකං සමන්සලෝ හිතං නහාරු සම්බන්ධං සෝයිමමේව කායං උපසංහරති අයම් පිඛෝ කායෝ ඒවං ධම්ම ඒවං භාවී ඒතං අනතීතෝති ඉති අජ්ජත්තං වාකායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහරති වයධම්මානුපස්සීවා කායස්මින් විහරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් අත්ථිකායෝතිවාපනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිසති මත්තාය අනිසිතෝච විහරති නච්චකින්චි ලෝකේ උපාදීයති ඒවම් පික්ඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී පුනච පරං භික්ඛවේ භික්ඛු සේයථාපි පස්සේය ශරීරං ජීවති කාය ඡද්ධිතං අට්ඨික සංඛලිකං නිම්මංස ලෝහිත මක්ඛිතං නහාරු සම්බන්ධන් සූඉමමේව කායන් උපසංහරති අයම්පිකෝකායෝ ඒවන් ධම්මෝ ඒවන් භාවී ඒතන් අනතිතෝ ඉති අජ්ජත්තං වාකායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවාකායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවාකායි කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වයදම්මානුපස්සීවා කායස්මින් විහරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහරති අත්ථිකායෝතිවා නස්ස සති පච්චුපට්ඨිතාවෝති යාවදේව ඥානමත්තාය පතිසති මත්තාය අනිසිතෝච විහර නච කිංචි ලෝකේ උපාදීයති එවං පිකෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති පුනච්ච පරං භික්කවේ භික්ඛු සේයථාපි පස්සේය ශරීරං සීවතිකාය චඩ්ඩිතං අට්ඨික සංඛලිකං අපගත මන්සලෝහිතං නහාරු සම්බන්ධං සෝ ඉමමේව කායං උපසංහරති අයම් පිඛෝ කායෝ එවං ධම්මෝ එවං භාවී ඒතං අනතිතෝති ඉති අජ්ජත්තංවාකායි කායානුපස්සී විහරති බහිද්ධාවාකායි කායානුපස්සී අජත්ත බහිද්ධාවාකායි කායානුපස්සී විහරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්ථිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතාවෝති යාවදේව ඥානමත්තාය පතිසති මත්තාය අනිසිතෝච විහරතිී නචකින්චි ලෝකේ උපාදීයති එවම් පික්ඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති පුනච පරං භික්ඛවේ භික්ඛු සේයථාපි පස්සේය ශරීරං සීවතිකාය චද්ධිතං අට්ඨිකානි අපගත සම්බන්ධානි දිසා විදිසාසු වික්ඛිතානි අඤ්ඤේන හත්ථට්ඨිකං අඤ්ඤේන පාදට්ඨිකං අඤ්ඤේන ජංඝට්ඨිකං අඤ්ඤේන ඌරට්ඨිකං අඤ්ඤේන කටට්ඨිකං අඤ්ඤේන පිට්ඨිකන්තකං අඤ්ඤේන සීසකටහං සෝයිම මේව කායං උපසංහරති අයම් පිඛෝ කායෝ එවං ධම්මෝ එවං භාවී ඒතං අනතීතති ඉති අජ්ජත්තංවාකායේ කායානුපස්සී විහරති බහිද්ධාවාකායේ කායානුපස්සී විහරති අජ්ජච්ච බහිද්ධාවාකායි කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහරති අත්ථිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පටිසති මත්තාය අනිසිතෝචේ නචකින්චිලෝකේ උපාදියති ඒවම්පිකෝ භික්කවේ බික්කු කායේ කායානුපස්සී විහරති පුනච පරං භික්කවේ බික්කු සේයථාපි පස්සේය සරීරං සීවතිකාය චඩ්ඩිතං අට්ඨිකානි සේතානි සංඛවන්නුපනිභානි සෝ ඉමමේව කායං උපසංහරති අයම් පිඛෝ කායෝ එවං ධම්මෝ එවං භාවි ඒතං අනතීතෝ ඉති අජ්ජත්තං වාකායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවාකායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවාකායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්ථිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේවේ ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහරති නචකින්චි ලෝකේ උපාදීයති එවම් පිඛෝ භික්කවේ භික්කු කායේ කායානුපස්සී විහෙ